ශාසනාව සුපින්වත්නි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජනීය මඩම්පැල්ලේ සීලානන්ද ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජන්තේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං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 අත්තානන්දමයන්ති පණ්ඩිතාති සද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි අද මෙම ධර්ම දේශනාව සඳහා මා විසින් තෝරා ගන්නට යෙදුණු මාතෘකාව වූයේ ධම්මපදයේ පඬිත වර්ගයට අයත් එක් ගාථා ධර්මයක්. ඒ ගාථා ධර්මයට අනුව මා බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන්ට අපේ හිත අපිට අවශ්‍ය විදිහට අපි দমনය කරගත යුත්තේ කෙසේද කියන එක පිළිබඳව පරිසරයේ තිබෙන උදාහරණ කිහිපයක් පෙන්වා දෙමින් මේ පින්නතුන්ට පැහැදිලි කර දීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ දහම්පද ගාථාවේ සරල තේරුම මේකයි උදකං හේ නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා කියූ ගාතාවට අනුව මේ මුලින්ම සඳහන් වෙනවා උදකංහි නයන්ති නෙත්තිකා කියලා. නෙත්තිකා කියන pāli වචනේ තේරුම දියාලුවෝ කියන එකයි. දියාලුවෝ කියන එකේ පැහැදිලි කළොත් තව දුරටත් ජලයේ සපයන්නා වූ අය කියන එකයි. ගොවිතැන් කටයුතු සඳහා, චිත්වත් ආදිය සඳහා ඒ ඒ අවශ්‍ය තැන්වලට ජලය සැපෙව්වා වූ අය එදා ඉන්දියානු සමාජයේ තුල දියාලුවෝ කියන වචනයෙන් හැඳුන්වුවා. අපේ රටේ අද සහ මීට පෙර කාලවල ගත්තොත් විදානේ මහත්වරු වෙල් විදානේ ආදී අය ඔය දිය සපේපු අය අද කාලේ හැටියට කුෂිකර්ම නිලධාරිවරු මේ කටයුතු වල නියැලෙන අවස්ථා තිබෙනවා. මෙන්න මේ වාගේ ජලයේ සපේපු අය Taman කැමති තැන් වලට ඒ ජලයේ සපේනවා. ඒ වාගේම උසුකාරා නමයන්ති තේජනං උසුකාරා කියන එකෙන් අදහස් කරන්නේ සී වඩුවෝ ඊතල ඒ වාගේම ලෝහ ආදියෙන් යකඩ ආදියෙන් ඊතල හදන නගුල් හදන හී වඩු ඊ වඩුවෝ ඒවා තම තමන්ට අවශ්‍ය විදිහට නවලා දිග ඇරලා ඒ ඊනගුල් ආදිය සැදීම සඳහා ප්‍රයෝජනෙට ගනු ලබනවා. ඒ වාගේම දාරුන් නමයන්ති තච්චකා තච්චකා කියලා කියන්නේ ලී වඩුව. ලී වඩුව කැලේ ගස් ආදී කපාගෙන ඇවිල්ලා ඒවා ඇද ඇරලා ඒ වගේ Tamanට අවශ්‍ය විදිහට ඒවා කපා කොටා නවාගෙන ඒ වගේ නොඑක ආකාරයේ ගෘහ භාණ්ඩ ආදිය ඒ වගේම කරත්ත රෝද ආදී දේවල් සකස් කරනු ලබනවා එසේම අත්තානං දමයන්ති පණ්ඩිතා පණ්ඩිතා කියලා කියන්නේ නුවණැති අය ප්‍රඥාවන්ත අය අත්තානං දමයන්ති තමන් দমনය කරගන්නවා තමන්ගේ සිත තමන් අවශ්‍ය විදිහට দমনය කර ගන්නවා කියන එකයි මේ ගාථාවල් ගාථාවෙන් කියවන සරල අදහස. බුදුරජාණන් වහන්සේ මෙබඳු ගාථාවක් දේශනා කරන්නට පසුබිම් වූ හේතුවක් තිබෙනවා. ඒ හේතුව අපේ චිතියෙන් විමසා බලපුවාම මේ ගාථාවෙන් කියවන ඒ අර්ථය ඒ විස්තරය අපේ ජීවිතවලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වාගේම අපටත් පුළුවන්කම තිබෙනවා අපට අවශ්‍ය විදිහට මේ හිත සකස් කරගෙන මේ සියලු දුක් වලින් නිදහස් වෙලා ඒ උතුම් නිවන් සම්පත්තිය ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්නට. ඉතින් ආන් මේ අවස්ථාව පැහැදිලි කරන්නට පෙර මේ ගාතාවට පසුබිම් වෙච්ච පුංචි කතාවක් තිබෙනවා. ආන්ගේ කතාව මොහොතක් අපි සිහිපත් කරලා බලපුවාම අපට පුළුවන්කම ඇති වෙනවා ඊළඟට අපේ ජීවිතවලට මේන් ලබා ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද කියන එක දක්වන්න. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ උන්වහන්සේගේ ශාසනයේ බුද්ධ ශාසනයේ ප්‍රධාන අග්‍රශාවක ධූරයේ දරු මහරහතන් වහන්සේලා දෙනමක් සිටියා. ඒ මහරහතන් වහන්සේලාගෙන් දකුණස්සව් තනතුරු ලැබුවේ සරයුත් මහරහතන් වහන්සේ. ඒ වාගේම වමස්සව් තනතුරු දරනු ලැබුවේ මුගලන් මහ රහතන් වහන්සේ එසේම කේමා උප්පලවන්නා යනුවෙන් ඒ අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමස් සිටියා මේ අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් සරියුත් මහ රහතන් වහන්සේ කීවාම අපි කවුරුත් උන්වහන්සේ පිළිබඳව දැනීමක් ලබාගෙන සිටින අය සරියුත් මහ රහතන් වහන්සේ ධර්මසේනාධිපති යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලබනවා. එනිසා උන්වහන්සේට එදා ඒ සදහවත් ජනතාව අතර ලොකු පිළිගැනීමක් ඒ වාගේම ප්‍රසාදයක් තිබුණා. භික්ෂු සමාජයේ තුලත් සරියුත් මහ රහතන් වහන්සේ ඊට ගෞරවයෙන් සලකනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසූ ආකාරයටම දහම් දේශනා කරන්න තරම් ශක්තියක් තිබෙච්ච මහරහතන් වහන්සේ නමක්. පින්නතුනේ උන්වහන්සේ හුරු පුරුදු වෙලා සිටියා. තමන්ගේ දෛනික ජීවිතය පින්ඩපාතයේ ආදී සිදු කිරීම වෙනුවෙන් විශේෂයෙන් එදා ඒ මහරහතන් වහන්සේලා ඒ වාගේම භික්ෂූන් වහන්සේලා පින්ඩපාතේ යඬ හොරපොරුදු වෙච්ච ප්‍රදේශ පළාතුත් තිබුණා. ඊට අමතරව තම තමන් වහන්සේලා අභිමත පළාත්වලට පින්ඩපාතේ වැඩම කළා. ඉතින් සමහර සදහවත් පින්නතුන් ඒ ඒ භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් පින්ඩපාත පූජා කරන්න ලොකු ආශාවක් දක්වලා තියෙනවා. දැන් තෘතීය මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේට නිතරම පින්ඩපාතේ පූජා කරන උපාසිකාවෝ හිටියා. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට රූපයෙන් සමාන නිසා එක අවස්ථාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියා හිතාගෙන ඒ උපාසිකාව බුදුරජාණන් වහන්සේට පින්ඩපාතේ පූජා කළා. පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් වැඩම කළාම ඒ උපාසිකාව නැවතත් බුදුරජාණන් වහන්සේට පූජා කළ පිණ්ඩපාතේ ලබාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේටම පූජා කරපු අවස්ථා තිබෙනවා. ඉතින් අන්න ඒ වාගේ සමහර ඒ උපාසක උපාසිකාවෝ ඒ ඒ භික්ෂූන් වහන්සේලාට පින්ඩපාතයේ දෙන්න පුරුපුරුදු වෙලා හිටපු අතරේ මේ සරියුත් මහ රහතන් වහන්සේටත් නිතර පින්ඩපාතේ පූජා කරපු සවක් නගරයේ එක්තරා සිටුපවුලක් හිටියා. මේ සිටුපවුල බොහොම ආඩ සම්පන්න සමෘද්ධියෙන් පිරුණු සිටුපල පුරක්. මේ සිටුපවුලේ හිටියා හත්හැවරදී පඬිත නමින් හැඳුන්වනු වාසනාවන්ත දරුවෙක්. මේ දරුවා පුංචි කාලේ ඉඳලම බොහොම නැනවත් දරුවෙක් කන්දා මේ නිවසේ අය පඬිත කුමරු කියන නමක් ලැබුවා මේ පුංචි කුමාරයාට. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ පුංචි කුමාරයා ඊටාම ඕනකමින් සරියුත් මහ රහතන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. පින්නතුනි බොහෝම පෙර පින්දහම් කරලා පුණ්‍ය ශක්තියෙන් මේ සිටුපවුලේ උපන් කුමාරයෙක් මේ පඬිත කුමරු. ඒ නිසා සරියුත් මහ රහතන් වහන්සේ දැක දැක මේ කුමාරයා බොහෝම සිත පහදවාගෙන එක දවසක් සරියොත් මහ රහතන් වහන්සේ ගාවට ගිහින් ඉල්ලීමක් කළා. ස්වාමින් වහන්සේ මම කැමතේ මමත් කැමතේ ඔබ වහන්සේ වාගේ හාමුදුරනමක් බවට පත් වෙන්න පැවිදි වෙන්න කැමතියි කියලා ඉල්ලීමක් කළා. මාව පැවිදි කරගන්න කියලා කිව්වා. ඒ වෙලාවේ සරොත් මහ රහතන් වහන්සේ මේ පුංචි පඬිත කුමරුට කියා සිටිනවා කුමරුනේ පැවිදි කරන්න අපට දෙමව්පියන්ගේ අවසරය තියෙන්න ඕන. දෙමව්පියන්ගේ අවසරයක් නැතුව දරුව පැවිදි කරන්න අපිට තහනම්. පස්සේ මේ කුමාරයා කොහොම හරි දෙමව්පියන්ගේ අවසරය ලබා ගත්තා. අවසරය ලබාගෙන සරියුත් මහ රහතන් වහන්සේ ගාව මේ පුංචි දරුවා පින්නතුනේ පැවිදි භූමියටපත් වුණා. පැවිදි භූමියටපත් වෙලා දැන් සරියුත් මහ රහතන් වහන්සේ සමග අර විදියට ඒ පින්ඩපාතය වෙලාව ආපුවාම පින්ඩපාතේ වඩිනවා. දැන් මෙහෙම පින්ඩපාතේ වඩිනකොට එක දවසක් යන අතරතුරේ එක්තරා පිරිසක් ඒ ඇලවේලේ හරස් කරලා ඒ මහා ගංගාවල ජලය ඒ ඒ තැන්වලට සපයන්නා වූ පිරිසක් දැක්කා මේ කුඩා සාමණේරයන් වහන්සේ. පැවිදි වුණාට පස්සේ පඬිත සාමණේරයන් කියලා හඳුන්වනු ලැබුවා. මේ දැක්කාම ශරීරත් මා රහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමින් වහන්සේ අර මිනිස්සු මොකද කරන්නේ කියලා. ඔය පඬිත නම ඔය දියාලුවෝ කියන අය. ඔය දියාලුවෝ කියන අය ඒ තම තමන් කැමති කැමති තැන්වලට ජලය සපේනවා. කුඹුරු වැඩ කරන තැන්වලට ඒ පැත්තට ජලය සපේනවා. ගොඩ බිම වැඩ කරන තැන්වලට එහෙම ජලය සපේනවා. ඒ විදිහට අවශ්‍ය අවශ්‍ය තැන්වලට තම තමන් කැමති කැමති තැන්වලට මේ ජලය බෙදා හරිනවා. ආ එහෙමද කියලා මෙයා කල්පනා කළා අනේ මේ හිත් පිට නැතේ මේ ජලය හිතන්න මතන්න ශක්තියක් නැති මේ ජලය මේ දියාලෝ කියන අය තම තමන් කැමති තැන් වලට අරගෙන යනවානේ කැමති කැමති ප්‍රදේශවලට හරවනවානේ කිසි බාධාවක් නැහැ ඇයි එහෙමනම් මේ හිතන්න මතන්න හොඳට පුළුවන් අපිට අපිට බැරිද එහෙමනම් අපේ හිත අපිට ඕන පැත්තට අපිට හරවා ගන්න බැරිද? වැරදි පැත්තට යනවා නම් හරි පැත්තට අපිට ගන්න බැරිද? ඒ වාගේම නොඑක් කරමුණු වල ගමන් කරනවා නම් අපට බැරිද ඒව නතර කරගෙන ඒ කාර්මුණකට ගන්නේ? අපිට හිතන්න මතන්න හොඳට ශක්තිය තියෙනවා. හිත පිට නැති මේ ජලය ඒ ඒ තැන් වලට ගෙනියනවා නම් හිතන්න මතන්න පුළුවන් අපිට පුළුවන් වෙන්න ඕන අපිට ඕන විදියට මේ හිත පාලනය කරගෙන ප්‍රයෝජනෙට ගන්න. මෙහෙම කල්පනා කරගෙන පින්ඳ පාතේ ගිහිල්ලා නැවතත් දවසක පින්ඳ පාතේ වඩිනකොට මේ දෙනමම ආයේ දවසක් දැක්කා එක්තරා පිරිසක් ලෝහ යකඩ ආදිය තලලා ඇද ඇරලා නවලා ඒ වගේ යම් යම් දේවල් නිෂ්පාදනය කරනවා දැක්කා දැකලා එදත් සරියොත් මහ රහතන් වහන්සේගෙන් විමසා සිටිනවා අර මිනිස්සු මොකද කරන්නේ කියලා ඔය පඬිත නම ඔය වැඩ කරන්නා වූ අය ඔය කම්වල් වල වැඩ කරන අය ඔය යකඩ ලෝහ ආදිය රත් කරලා ඒවා ඇද ඇරලා නවලා ඒ තම තමන්ට අවශ්‍ය විදිහට ඒ වගේ ඊතල හදනවා ඒ වගේම සීසෑම් ආදී කටයුතු සඳහා නගුල් හදනවා ඒ යකඩ වුණත් ඒව Tamanට ඕන විදිහට සකස් කරගෙනයි ඒ කට්ටියේ ක්‍රියා කරන්නේ. පින්නතුනි අන්න එදත් මේ කුඩා පඬිත සාමණේරයන් වහන්සේ කල්පනාවට වැටුණා. ඉන්න පාතේ වඩින ගමම්ම. අනේ මේ හිත්පිට නැතේ ලෝහල් යකඩ වැනි දේවල් මේ හීවඩුවෝ ඒවා නවලා දිගෑරලා තලලා ඒ තම තමන්ට අවශ්‍ය පරිදි ඊතල හදනවා නගුල් හදා ගන්නවා මේ අකඩ වලින් තමන්ට අවශ්‍ය විදිහට ඒවා සකස් කරගෙන ප්‍රයෝජනෙට ගන්නවා. එච්චර අමාරු නැති එච්චර තද නැති මේ හිතන්නත් මතන්නත් පුළුවන් අපිට. එහෙමනම් අපේ හිත අපිට ඕන විදිහට සකස් කරලා ගන්න බෑයිද? අපට අවශ්‍ය විදිහට ඒක යොමු කරගන්න බෑයිද? මෙන්න මෙහෙම එදා කල්පනා කරලා විහාරස්ථානයේට වැඩම කරලා ඒ ගැන නැවත නැවත සිහි කර කර හිටියා. පින්නතුනි තවත් දවසක මේ ආකාරයටම පින්ඩපාතේ වඩිනකොට තවත් එක්තරා පිරිසක් වනාන්තරයට ගිහින් ගස් කපාගෙන ඇවිල්ලා ඒ වගේ යම් යම් දේවල් හදනවා දැක්කා. එදා සරියුත් මහ රහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමින් වහන්සාර මිනිසුන් මොකද කරන්නේ කියලා. එදත් පින්නතුනි සරියුත් මහ රහතන් වහන්සේ මේ කුඩා සාමණේර නමට පඬිත සාමණේර නමට පින්මා දෙනවා පඬිත නම ඔය මිනිස්සු ලීවලුවෝ වනාන්තරයට ගිහිල්ලා ඒ ගස් කපාගෙන ඒවා පට්ටල් වල දාලා ඉරලා වඩු මඩු වලට ගෙනල්ලා ඒවා යතු ගාලා ඒ තම තමන්ට අවශ්‍ය ආකාරයේ දේවල් හදනවා. කරත්ත රෝද, ගරාදි, ඒ වාගේම නොඑක් භාණ්ඩ, අල්මාරි, පුටු, ඩෙස්, බංකෝ මේ වාගේ ගෘහ භාණ්ඩ නොඑක් ආකාරයෙන් සකස් කරන්නා වූ අය. ඒව හදලා ඒ ඒ අය ප්‍රයෝජනෙට ගන්නවා ප්‍රයෝජනයේ සඳහා යොදවනවා. පින්නතුනේ මෙන්න මේ වෙලාවෙත් මේ පඬිත සාමණේරයන් කල්පනා කළා මේ වාගේ ගසුත් ගෙනල්ලා ඒවා කපා කොටාගෙන ඇද ඇරලා යතු ගාගෙන ඒවා තම තමන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය විදිහට සකස් කරගෙන මේවා ගැනුත් ප්‍රයෝජනේ ගන්නවා නේද කියලා කල්පනා කරලා අනේ අපට බැයිද මේ හිතන්න මතන්න පුළුවන් අපිට අපේ හිතේම නම් අපට ඕන විදිහට සකස් කරගන්න කියලා එදත් කල්පනා කරගෙන ඒ ඉන්න කුටියට වැඩම කළා. දැන් මේ පුංචි පඬිත සාමණේරයන්ගේ සිතුවිලි ගමන් කරන්නේ මේ දැකපු දර්ශන දිහා මේ දකින්න ලැබිච්ච දේවල් පිළිබඳව දැන් නිතර නිතර මෙනෙහි කර කර සිටියා. පහුවදා පින්ඩපාතේ වැඩම කළේ නෑ. තමන්ගේ කුටියට වැඩම කළා. වැඩම කරලා යොදාගත් භාවනාව. දැන් කල්පනා කළා මේ මේ වස්තු හිත්පිට නැති වස්තු ඒවා සකස් කරගෙන තම තමන්ට අවශ්‍ය විදියට සකස් කරගෙන ඒ වගේ ඒ ඒ අය ප්‍රයෝජනෙට ගන්නවා නම් මමත් අද මගේ හිත මට ඕන විදිහට පාලනය කරගෙන මගේ හිත මට ඕන විදිහට සකස් කරගන්න මම අද ක්‍රියා කරනවා මෙතනින් නැගිටින්නේ ඒ ක්‍රියාව අවසන් වෙලා කියලා දැඩි අදිෂ්ඨානයෙන් පින්නතුණි මේ දේවලුත් සීපත් කරමින් ඒ සිත Tamanට ඕන විදියට පාලනය කරගන්න ක්‍රියා කළා. දැන් මෙහෙම යනකොට පින්ඩපාත වෙලාවත් පැමිණියා. සරියුත් මහ රහතන් වහන්සේ බැලුවක් සාමණේර නම පින්ඩපාත වඩින්න සූදානමක් නැහැ පේන්න. උන්වහන්සේ ඉක්මනින් පින්ඩපාතේ වැඩම කළා මේ පුංචි හාමුදුරුවන්ටත් එක්ක දානි ටිකක් ගේන්න බලන්න. ඉක්මනින් පින්ඩපාත වැඩම කරලා දවල් වෙන්න කලින් හනි හනික පඬිත සාමණේරයන්ට පින්ඩපාතේ අරගෙන දැන් සරියුත් මහ රහතන් වහන්සේ වැඩම කරනවා. පින්නතුනි මෙන්න මේ වෙලාවේ අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකේ දිහා බලනකොට උන්වහන්සේට පෙනුණා අද මේ පඬිත සාමණේරයන් සිත දමණය කරගෙන සියලු කෙලෙස් ප්‍රහීන කරලා උතුම් නිර්වාණ සම්පත්තියට පත්වෙන න්‍යාව දුටුවා යම් හේකින් සරයොත්තරුන් වහන්සේ මහරහතන් වහන්සේ උන්වහන්සේ ඉන්න කුටියට පින්ඳ පාතේ අරගෙන පැමිණියොත් මේ සාමණේරයන්ගේ භාවනාවට බාධාවක් වෙනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ 이르දීෙන් මේ සාමණේරයන් වැඩ ඉන්න කුටියේ දොරටුව සමීපයට ඇවිත් දොරටුව ආවරණය කරගෙන වැඩ සිටියා. සරියුත් මා රහතන් වහන්සේ පිණ්ඩපාතේ අරගෙන ඉක්මනින් එනකොට කුටිය ඇතුළට යන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ දොරටුව අසල වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ සැරියොත් මහ රහතන් වහන්සේගෙන් තොරතුරු සුවදෙක් බිමසමින් මොහොතක් සිටියා. තවත් ටික වෙලාවක් යනකොට පින්නතුණි බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා මේ පඬිත සාමණේරයන් වහන්සේ සව් කෙලසුන් ප්‍රහීන කොට ඒ උතුම් මරහත් ඵලයට පත් වූ නියාව අරහත් ඵලයටපත් වූ න්‍යාව දැනගෙන සරියොත් මහ රහතන් වහන්සේට කියා සිටිනවා දැන් මේ පුංචි සාමණේරයන්ට පින්ඩපාත පිළිගන්නන්න කියලා. පින්නතුනි මෙන්න මේ සිදුවීමයි මේ ගාතාව පසුබිම තුල අපිට දකින්න තිබෙන්නේ. මේකෙන් කියවෙන්නේ කුමක්ද කියන එක මම හිතනවා ඔය පින්නතුන්ට දැනටමත් පැහැදිලි වෙන්න ඇති කියලා. මෙයින් අපට ගන්න තියෙන වටිනාම ආදර්ශය. ඒ වගේම මේ දහම් පදයෙන් අපට කියා දෙන ධර්මයේ තමයි ලෝකයේ සිදුවන සිදුවීම් දිහා මනමින් දකින්න. ඒ වගේම මේ සිදුවීම් දිහා හොඳින් දකින්න බලන්න. පියවි ඇසින් බලලා ඒවා පිළිබඳව නුවණැසින් මෙනෙහි කරන්න කියන පණිවිඩය අපට මේන් දෙනවා. අද අපි සමාජයේ හුඟක් අය මේ ලෝකෙ සිදුවෙන හැම දෙයක්ම දකිනවා. මිනිස්සු සත්වයෝ ලෝකෙ පහළ වෙනවා. කුඩා දරුවෝ හැටියට පහළ වෙනවා. කාලයක් යනකොට ළමාවිය ළමා විය පහු කරගෙන තරුණ වියටපත් වෙනවා දකින්නවා තරුණ විය ඉක්මවා මැදි වියටපත් වෙනවා දකින්නවා මැදි විය පහු කරගෙන ගිහින් වයෝ වෘද්ධ අවධියටපත් වෙනවා දකින්නවා ඉන්නනතුරුව ලෙඩ දුක් ආදී හැදිලා මිය පරලෝ යනවා දකින්නවා ඒ වගේම මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් තුල අනිත්‍යතාවය දකිනවා. පාන්දරෙන් නැගෙන හිරින් පායන හිරෝ ක්‍රමක්‍රමයෙන් උදා වෙලා සඳා සමයේ වෙනකොට බටහිරින් පායාගෙන යන ආකාරයේ දකිනවා. ඒ වගේම උදේට ලස්සනට පිපුණු මල් සඳා සමයේ උදා වෙනකොට ක්‍රමක්‍රමයෙන් පරවීගෙන යනවා අපි දකිනවා. ඒ වගේම ජීවිතයේ තුල දවසක් ගතකරන සත්‍යෝ මිනිස්සු මොන ආකාරයක සටනක යෙදෙනවාද කියන එක අපට පේනවා. ඒ වාගේ විවිධාකාරයෙන් මේ සත්‍යයන් මේ සමාජය තුල හැසිරෙන ආකාරය අපි දකිනවා. මේ පියවි ඇසින් දකින මේ දේවල් පින්නතුනි කීයෙන් අපි කී දෙනාද නුවණසට යොමු කරලා නුවණසින් මෙනෙහි කරලා මේ කරන කියන හැම දෙයක් තුළම දකින්න තියෙන ඒ අනිත්‍ය ස්වභාවය පිළිබඳව සිහිපත් කරන්නේ අල්ප දෙනයි. ඒ අල්ප දෙනා සිහිපත් කරන්නේ මේ යථා ස්වභාවය දැනගන්න. මේ සංසාර නැමැති සාගරයෙන් ඈතර වෙන්න සියලු සත්වයන් අතරින් උත්සාහ කරන පිරිස අඩුයි කියන එකයි බුද්ධ දේශනාවේ තිබෙන්නේ. හරියට වටු වැද්දෙකුගේ දැලට වටුවන් අහු වුණාම මේ දඟලලා වදෙන් pore ඉතාමත් අමාරුවෙන් මේ දැලෙන් පිට වෙලා යන්නේ ඊටමත් කීප දෙනෙක් පමණයි වටුව. ඒ වාගේම තමයි මේ සත්වයෝ අතරත් මේ ලෝකේ තියෙන මේ ධර්මතාවයන් පිළිබඳව මෙනෙහි කරගෙන ඒ කෙරෙහි උත්සාහවත් වෙලා ස්වල්ප දෙනෙක් පමණයි ඒ සඳහා ක්‍රියා කරන්නේ. ආන් ඒ නිසා අපේ මේ ගාතාව අපේ ආදර්ශයට ගන්න ඕනේ. ආදර්ශයට ගත්තොත් මං හිතන්නේ අපි කාටවත් බැරි කමක් නැහැ. මිනිස්සයා කිව්වහම ඒ අර්ථය දක්වලා තියෙන්නේ මන උස්සපීති මනුස්සා කියලා. උසස් මනසක් තිබෙන නිසා මිනිසා කියලා හඳුන්වනු ලබනවා. එහෙමනම් උසස් මනසක් තිබෙනවා නම් ඒ සත්‍යයාගේ ක්‍රියාකලාපය උසස්ව ක්‍රියා කරන්න අපි හිතන්න ඕන. සිත කියන එක අපට පුළුවන්කම තිබෙන්න ඕන අපිට අවශ්‍ය විදිහට ඒකේ ප්‍රයෝජනේ ලබා ගන්න. අවශ්‍ය ප්‍රයෝජනේ අපි ලබා ගන්න නම් ඒ ස්වභාවය පිළිබඳව අපි හොඳින් දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තිබෙනවා ඒ පාලනය කර ගැනීම ඊතරම්ම ලේසි එකක් නොවේ කියලා. මේ සිත පින්නතුනි නිතරම හරියට ගැහෙනවා. වාරිජෝව තලේ කිත්තු ඕකමෝකත උබ්බතු පරිපන්දති දංචිත්තං මාර දෙයියම් පහතවි. හරියට දියෙන් අල්ලලා ගොඩට දාපු මස්සෙක් වාගේ. දියේ ඉඳලා අල්ලලා මාළුවෙක් ගොඩ බිමට දාපුවාම මේ මහලුවා උඩ පැන පැන ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සත්වයාගේ සිතත් අන්න ඒ වාගේ දියෙන් ගොඩට දාපු මාළුවෙක් වාගේ මේ සිතර විතරෝම ගැහි ගැහි තිබෙන්නේ. ඒ වගේම මේ සිත කැමැති අරමුණු කරා නිතරම ගමන් කරනවා. සුදු දසං සුනිප්පුණං යත්තකාම නිපාතිනං මේ දකින්න හරි අමාරුයි. ඒ වගේම බොහොම තියුණුයි. කැමැති හැම අරමුණකම යෙදෙනවා. අපි කැමති යම් අරමුණක්ද ඒ හැම අරමුණකම මෙන්න මේ කියනා වූ සිත යනවා යෙදෙනවා. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්තං ගුත්තං සුඛවහං කියලා. යම් කිසි කෙනෙකුට අර පඬිත සාමණේරයන් වහන්සේ වාගේ මේ එක එක තැන්වල ගමන් කරන කැමැති අරමුණු වල යෙදෙන මේ සිත යම් කිසි කෙනෙක් Tamanට ඕන විදියට පාලනය කරගන්න ක්‍රියා කළොත් පාලනය කරගත්තොත් ආන්ගේ තනත්තාට පුළුවන්කම තිබෙනවා මේ සියලු සතර දුක් වලින් නිදහස් වෙන්න. අන්නේ නිසා පින්නතුනි අපේ සිහිපත් කරගම්මු මේක අපට බැරි දෙයක් නෙවෙයි. මේ කරන්න අපහසු දෙයක් නෙවෙයි. මේ තමයි හැම දෙයක් වෙනුවෙන්ම මුල් වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කළා මනෝ පුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමයා ඒ නිසා මේ හැම සිතුවිල්ල හැම අරෝපේ ධර්මයක්ම සිත පෙරට කරගෙන තිබෙන්නේ සිත ශ්‍රේෂ්ඨ කරගෙන තිබෙන්නේ ඒ නිසා මේ හැම දෙයක්ම සිතින් මනසින් තමයි උපදින්නේ. ආන් ඒ නිසා අපේ කල්පනා කරගන්න ඕන අපේ සෑම ක්‍රියාකාරකමක් සම්බන්ධවම මුල් වෙන්නේ මේ සිත. බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ අය ඇවිල්ලා මේ පිළිබඳව ප්‍රශ්න ඇහුවා. දේවතාවෙක් එක් අවස්ථාවක අහපු ප්‍රශ්න අතර එකක් අහනවා. කිංසු තස්ස විදාවති තෘෂ්ණාව නිසා සතර උපදින සත්වයා ක්‍රියාත්මක වෙන බලවේගයේ ශක්තිය මොකක්ද කියලා ඇහුවේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දීප උත්තරේ තමයි චිත්ත මස්ස විදාවති. මේ සත්වයා ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක වෙන බලවේගය වෙන දෙයක් නොවේ සිත කියන එකයි. ඒ නිසා අපි සියලු දෙනා කල්පනා කරගම්මු මෙන්න මේ හැමතැනම ඇවිදින দমনය කරගන්න අපහසු මේ සිත අපි দমনය කර ගැනීම සඳහා ක්‍රියා කරමු අර පඬිත සාමණේරයන් වහන්සේ වාගේ මේ සමාජයේ ලෝකයේ තුල දකින අහන දේවල් පිළිබඳව සිහිපත් කරගෙන ඒවා නුවණසින් මෙනෙහි කරලා මේ සිත අපිට ඕන විදියට පාලනය කරගෙන අපේ ප්‍රයෝජනෙ ගැනීම සඳහා ක්‍රියා කරමු කියන එක මේ අවස්ථාවේ මා මතක් කිරීමට කැමැති. ඉතින් පින්නතුනි මාගේ ධර්ම දේශනාව මා මීට වඩා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. සියලු දෙනාටම නිරෝගී සම්පත්තිය, සිත සාන්තිය උදා වේවා. අවසාන වශයෙන් අපි සියලු දෙනාටම උතුම් නිවන් සැප ලබා ගැනීමට මේ පින්දාම්ද හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ගෞරව ශාස්ත්‍රවේදී ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජනීය මඩම්පැල්ලේ සීලානන්ද ස්වාමීන් වහන්සේ